නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඉද කෝ පනේවෝ චුන්ද සල්ලේ කෝ කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්ති මයා මෙත්ත අවිහිංසකා භවිස්සාමීති සල්ලේ කෝ කරණීයෝ හරේ පානාති පාති භවිස්සති මයා මෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගැනීමේ අදහසින් කටයුතු කරන මේ පින්වත් අය තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කර ගැනීමට ගැනීමේ පරම අභිලාෂයෙන් තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ. අපි මහා පරිනිර්වාණ සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කරද්දී අවසාන වශයෙන් කතා වුණා බුදුරජාණන් වහන්සේගේ පස්චිම අවවාදය අවසාන අවවාදය අප්‍රමාදේන සම්පාදේත කියන ආකාරයට තමන්ගේ සිතේ කුසලයන් වර්ධනය කර ගැනීමයි කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ සල්ලේක සූත්‍රයෙන් ධර්මයේ දේශනා ධර්මය විග්‍රහ කරගන්නකොට දැනගත්ත දැන් දින කීපයක් තිස්සේ පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කර ගැනීමෙන් සියලු දෘෂ්ටි අයින් කරගන්න පුළුවන්. ඒක විතරමයි ක්‍රමය කියලත්. ප්‍රථම ධානාදිය ආදී නේව සංඥා නා සංඥායතනය දක්වාම සඳහන් වෙන ධර්මය කෙලෙස් කැපීම සඳහා නොවේයි ඒක ditta ධම්ම සුඛ විහරණය සඳහායි. ඒ කියන්නේ මේ දිවියේ මේ ගෙවන ජීවිතයේ සුවසේ වාසය කරන්න. ඊයේ දවසේ අපි ඒ ගැන සාකච්ඡා කරා. කයෙන් වෙහසක් නැතුව, මනසින් වෙහසක් නැතුව සුවසේ කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රථම ධානයේ ඉඳන් නේව සංඥා නා සංඥායතනෙ දක්වාම යමක් වර්ධනය කරගන්න කෙනෙකුට. මානසික තත්ත්වය වර්ධනය කරගන්න කෙනෙකුට. නමුත් ඒ එකක්වත් බුදුජාණන් වහන්සේ දේශනා කරනවා ඒ එකක්වත් සල්ලේකයක් නෙවෙයි කියලා. කෙලෙස් කැපීමක් නෙවෙයි කියලා. අපි ඒ පිළිබඳව ඊයේ දවසේ සාකච්ඡා කරා. අපිට අවශ්‍ය කරන්නේ සුඛ විහරණයෙන් වාසය කරන්නද සැපෙන් ඉන්නද නැත්නම් ස්ථීර වශයෙන්ම මේ ප්‍රශ්නේ කෙලවර කරගන්නද නේද? ස්ථිර වශයෙන්ම මේ ප්‍රශ්නේ කෙලවර කරගන්න. ඇයි? මේක මොන තරම් අපි දේවල් එකතු කරගත්තත් ජීවිතේට ඒ දේවල් දුක පිණිසම හේතු වෙනවා. එකතු කරගන්නකම් හොඳයි. හැබැයි හැමදේම වෙනස් වෙනවා, නැති වෙනවා. මේ ලෝකේ අපිට උනේට තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කොච්චර කලක් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා, මානසික පීඩාවන් ඇති වෙනවා. චිත්ත පීඩාවන් බොහෝ අපහසුතාවයන් අපේ චිත්තසංතානවල ඇති වෙනවා. අන්නේ අපහසුතාවයන් නැති වෙන හින්දා මේ ලෝක ලෝකයේ අල්ලන pore අත මිදීමේ වැඩ පිළිවෙලට යන්නම වෙනවා. ලෝක pore හරීම භයානක poreක්. ඒක හොඳට පේන්න තියෙනවා. නේද කොච්චර කැත විදිහටද මිනිසුන් හැතිරෙන්නේ කොච්චර කැත විදිහටද මිනිසුන්ගේ ජීවිත කියලා අපිට හොඳටම පේන්න තියෙනවද නැද්ද මේ බොරු කියනවා දැන් මෙන්න මේ බොරුව බලන්න මේ බොරුව කොහොම බොරුවක්ද කියලා දැන් මමට මට බොරුවක් කියලා මේ අත්තංග රවට්ටන්න ඕනේ. ඒක තව ටිකක් හරි සිස්ටර් සිස්ටර් ඈ ටිකක් හරි සිස්ටර් මම කියන්න යන එකට වැඩිය. දැන් මම මේ බොරුව කියලා මේ අත්තංග රැවැත්වීමේ අදහසින් මම කොහොම හරි මගේ ලාභය සඳහා බොරුවක් කියනවා. හරිද? මේ බොරුව කියනකොට මම දන්නවා මේ ඇත්ත මේ මං කියන්නේ බොරුවක් කියලා දන්නවා කියලා. හරි මම මේ කරන්නේ හොර වැඩක් මම මේ කරන්නේ නරක වැඩක් වංචාවක් කරන්නේ කියලා මේ අය දන්නවා කියලා මම දන්නවා දැනගෙනම ලෝකයේ හැමුවේ ඒ බොරුව ඒ විදිහටම කියනවා ඔහෙ දැනගත්ත දෙ මොකද ඒ කියන්නේ වැරද්දෙහි කෙරෙහි ලැජ්ජාවක් නැහැ කියන එක වැරද්ද කෙරෙහි ලැජ්ජාවක් නැහැ කියන එක අන්න ඒ මට්ටමටම මේ ලෝකේ මිනිස්සු හිංසාකාරී අදහස් වලින් ප්‍රාණඝාතී අදහස් වලින් හරියට සමාජය දිහා හැල්ල බලනකොට බොහෝ කලකිරීම ඇති වෙන මට්ටමටමපත් වෙලා. ඒ ඔක්කොටම හේතුව තමයි අපි තුල ජනිත වෙලා තියෙන මේ ලෝභ, දේශ, මෝහ නැත්තම් කෙලෙස්. අන්න ඒ කෙලෙස් සම්පූර්ණයෙන් අහවර කර ගැනීමෙන් තොරව මේ තරඟයෙන් ගැලවෙන්න අපිටත් පුළුවන්කමක් නැත්තේ නෑ. මම යමක් කියනකොට මම යමක් ලෝකෙට කියනවා නම් මම මේ දැන් මේ බණ ටික කියනකොට මට විරුද්ධව පිරිසක් එකතු වෙලා ඊටාම නින්දිත විදියට මට ප්‍රහාරෙල්ල කරමින් කටයුතු කරන්න පටන් ගත්තොත් ඒක මගේ වැරද්දක්ද ඒ අත්තගේ වැරද්දක්ද ඒ අයගේ වැරද්දක් මොකද මම කියන්නේ නිවැරදි ධර්මය නම් අපි හිතමු මේ වගේ දෙයක් පටන් ගත්තා කියලා ඒක මගේ වැරද්දක් නේ නමුත් මට මොකද වෙන්නේ ඊට පස්සේ මම අර ගොඩටම වැටිලා ඒ විදිහටම හිංසාකාරීව වංචාකාරීව නැත්තම් ඒ අයගේ ඒ අය විදිහටම හැසිරෙමින් කටයුතු කරන්න පටන් ගන්න සිද්ධ වෙන අවස්ථා ඕනෑතරම් තියෙනවද නැද්ද මේ ලෝකේ? මේ ලෝකේ ගැලවිලා ඉන්න බොහොම අමාරුයි. ඉතාලම අපහසුකම් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් තුල කොහොමද අපි මේ විෂම වූ සමාජයේ විෂම නොවි ඉන්නේ? හරිද? අන්න ඒ ඉඳිල්ලමමයි පින්වත්නි නිවන් අවබෝධ කරීමේ මාර්ගය ආරම්භ වෙන්නේ එතනින්මයි. සල්ලේක සූත්‍රයේ අන්න ඒ ආකාරයට තියෙනවා. හරිද? මේකේ තියෙනවා පළවෙනියෙන්ම අපි ඔය ධ්‍යාන මට්ටම් ආදියට ගිහිල්ලා සුඛ විහරණයෙන් ඉන්නවා නෙවෙයි නිවන් මඟ පටන් ගන්න විදිහ ගැන හරි අපූර්ව විදිහට සංදි පහක් කර දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පියවර පහක්. ක්‍රමානුකූලව කොහොමද අපි කුසලයෙන් පෝෂණය වෙන්නේ කියලා හරිම අපූර්ව පියවර පහක්. හරි. පළවෙනි එක සල්ලේක පරියාය කියන එක. ඒක තමයි අපි අද පොඩ්ඩක් විස්තර කරගන්න උත්සාහ කරන්නේ. හරි. දෙවෙනි එක කුසල උත්පාද පරියාය කියන එක. හරිද? ඒ කියන්නේ කුසල සිතක් හැම වෙලේම උපදින විදිහට සිත අරා ගැනීම. තුන්වෙනි එක පරික්‍රමණ පරියාය කියන එක. ඒ කියන්නේ හරියට නිකන් වැරදි තොටකින් ගමන් කරන්න ඉන්න කෙනෙකුට වැරදි වැරදි වැරදි මාර්ගයක යන්න කෙනෙකුට හරි මාර්ගයකුත් තියෙනවද නැද්ද? අන්න ඒ වගේ. ඒකට ඒවා අපි ඒ තැනදී විස්තර කරන්න. හතරවෙනි එක උපරිභව පරයය කියන එක. උසස් බවටපත් වීම කියන එක. පස්වෙනි එක පරිනිබ්බාන පරයය කියන එක. පරිනිබ්බාන පරයය කියන්නේ ආය ඒ කෙලෙස් ධර්මය තමන්ගේ సంతානයේ නූපදින තත්වයටම පත් කර ගැනීම කියන එක. ඉතින් මෙන්න මේ වගේ පරයය ධර්මයන් පරයය කියන්නේ ක්‍රමවේද. ක්‍රමවේද පහකින් අපි මේ ලෝකයේ ඇලී ගැලී වාසය කරන මේ නියාලු තුච්ච නියාලු ස්වභාවයටපත් වෙන අන් අයට හිරිහැර වෙන තමන්ට හිරිහැර වෙන සතර මහා භයානක විපත්ති ලැබෙන තැන් වලින් අයින් වෙන්න අපිට අපූර්වට මේ ධර්මයේ පිහිට වෙනවා හරිද ඒතර කොහොමද මේක කරන්නේ පළවෙනි එක අපේ හිත සකස් කරගන්න විදිහ සල්ලේක පරියාය කියන එකේදී තියෙන්නේ මෙන්න මේ විදිහට හදාගන්න බලන්න පුළුවන්ද කියලා හැබැයි මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. හරි? ප්‍රායෝගික වෙන්න අපිට අපේ මනස ගන්නම ඕනේ. බලන්න පටන් ගන්නකොටම අපි නිවැරදි වෙන හැටි. අපි දැකලා තියෙනවද හිංසාකාරීව ජීවත් වෙන අය? හරි? අන්නේ හිංසාකාරීව ජීවත් වෙන කෙනෙක් දැකලා අපිත් හුඟක් වෙලාවට මොකද වෙන්නේ හිංසාකාරී කිව්වහම අපිට කෙනෙකුට හිංසා වෙන විදිහට වැඩ කරන්න පුළුවන් කයට හිංසා වෙන විදිහට නේද ඒ කියන්නේ කායික ක්‍රියාවලින් හිංසාකාරීව වැඩ කරන්න පුළුවන්. ආය වචනයෙන් පුළුවන්. ගොඩක් කට්ටිය කොහොමද? ගොඩක් කට්ටිය කොහොමද? වචනයෙන් හිංසාකාරී විදිහට අනිත් අයට හිංසාකාරී විදිහට හැසිරෙනවා. ගෙවල් වල ඉන්නවා එහෙම. ඇනුම් පද කියනවා කියන්නේ මාර්කටිං වෙලාවල ඇනුම් පද කියනවා තමයි. නේද? නමුත් එහෙම ඇනුම් පද නෙවෙයි. අයහපත සඳහාම නේද? යහපත සඳහා නෙවෙයි, නිඳා කිරීම යහපතක් උදා කර ගැනීම සඳහා නෙවෙයි, අන් අයට හිදවීම සඳහා හරියට ඇලෙන පද කියමින් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී වපුරමින් හිංසාකාරීව හැසිරෙන අය දැක්කහම හුඟක් වෙලාවට අපේ හිතුත් මොකද වෙන්නේ? ගැහුවොත් ගහනවා, බයිනොත් බයිනවා කියන තැන අපි හුඟක් වෙලාවට ඉන්නවා. නේද? එහෙම කොහොමද? එහෙම කියලා වං කොහොමද? එහෙම එහෙම බෑ. ඔය කට්ටියත් එක්ක ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. නේද? නපුරු විදියටම ඉන්න ඕනේ කියලා තමන්ගේ අතුලාන්තය එහා පැත්තෙන් එක වචනයක් කියනකොට මේ පැත්තෙන් තව නේද? අපි නිකන් උදාහරණයක් කියන්නකො ටිකක් ඉතින් මම නරක වචනවලේ පාවිච්චි කරන්නේ නේද? කවුරු හරි කෙනෙකුට බැල්ලි කියලා බයිනවා. කියන්නකො එහෙම බයිනවා හරි. එහෙම ඉතින් බයිනකොට ඉතින් ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නේද? එතකොට අනිත් එක්කලා කතා කරන්නේ කොහොමද සාමාන්‍යයෙන්? හරි විදියට නම් කතා කරන්න ඕනේ. මට බැල්ලි කියලා කියන්න තරම් මම මොනවද මට බල්ලා කියලා කියන්න තරම් මම මොන හරි බලු වැඩක් කරලා තියෙනවද කියන්න ඔයාලට මොන හරි වැරදීමක් ඇති. එහෙමනේ කතා කරලා බලන්න ඕන ඉස්සෙල්ලා නේද? හැබැයි කොහොමද ප්‍රතිචාරය? මට බැල්ලි කියන්න නැත්නම් මට බල්ලා කියන්න නුඹ කවුද? බැල්ලි නේද? නුඹ කවුද බල්ලා කියලා අනිත් පැත්තට ඒ විදිහටම නේද? ඒ විදිහටම අනිත් පැත්තට යන ගතියක් තමයි තියෙන්නේ. අන්න ඒ தත්ත්වයටපත් නොවි ඉන්න අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හරිද? ඒක තමයි පළවෙනි ක්‍රමය. මේක හරි ගැඹුරු සංකල්පයක්. තේරෙනවද මම මේ කියන්න හදනකොට මේක ගැඹුරක් තියෙනවා කියලා. ඒක මහා ඒකට බොහොම ලොකු ඉවසීමක් ඕන වෙනවා. හරිද? මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පරේ විහිංසකා භවිස්සන්ති මයාමෙත්ත අවිහිංසකා භවිස්සාමිති කියලා සල්ලේක කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්ති අන් අය හිංසාකාරී ලෙස හැසිරෙද්දී කොහොමද මේ කෙලෙස් මං අයින් කරගන්නේ අන්නේව සත්ව හිංසා කරන්නෝ වන්නාහ අනිත් අය හිංසාකාරීව හැසිරෙද්දී අපි වනාහි මෙහි හිංසා නොකරන නොකර වාසය කරන්නෝ වෙමු කියලා මම කිසිම විදිහකින් අනිත් ඔක්කොමලා හිංසාකාරීව කටයුතු කරද්දී මම හිංසා නොකර වාසය කරනවා කියලා දැඩි අදිස්ථානයෙන් කටයුතු කරන්න ඕනේ. හරි කොහොමද කොහොමද අමාරුද නැද්ද? ආ අමාරුද නැද්ද? ඒ වැඩේ අමාරුයි. ඔන්න පටන් ගන්න විදිහ. දැන් මෙතන බලන්න අවිහිංසා සංකල්පය නෙවෙයි තියෙන්නේ. ඊළඟ පරයය තමයි අවිහිංසා සිතුවිල්ල. මෙතන තියෙන ඊට මෙහා තියෙන එකක්. අනිත් අය හිංසාකාරීව කටයුතු කරලා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගන්න. නේද මම මෙහෙම අහන්න. බැන්න කෙනාට බැන්නහම අපිට ඇති වෙන්නේ මොකද්ද හිතේ? කාට හරි බැනලා අපිට මොනවද හම්බෙන්නේ? හොඳට කල්පනා කරලා බලලා කියන්න බලන්න. අද හැන්දෑවේ මම මේ ටික කියන්නමයි ඉන්නේ මට කියනකන් නිවනක් නැහැ. මට ওই ටික කියලා බයිනකන් නිවනක් නැහැ. එහෙනම් මං ඉන්නේ රත් වෙවි. එහෙනම් බැන්නට පස්සේ මං කොහොමද? බැන්නට පස්සේ මං සන්තෝෂෙන් ඉන්නේ. හොඳට කිව්වා දැන් හරි. එහෙනම් එහෙනම් මං අනිත් පැයට බයින්නේ මොකටද? සතුටු වෙන්න. අනිත් පැයට ගහන්නේ මොකටද? සතුටු වෙන්න. නේද? ගෙදරට ආව පත්තාය මරන්නේ මොකටද? සතුටු වෙන්න. ඇයි? දැන් භීෂණය ඉවරයි. නේද? කතා මරලා දැම්මා භීෂණේ ඉවරයි සතුටු වෙන්න. සතුටුයි යාළුවා. එයාගේ කොටස රැකගත්තා කියලා මේ ලෝකයේ අල්ලගත්ත කොටස අපි හපාගෙන ඉන්නේ ගෑල්ලා. හරිද? කට්ටිය අල්ල හපාගෙන ඉන්නේ. හරිද? අහුවෙච්ච හරිය හපාගෙන ඉන්නේ. දරුවෝ හපාගෙන, ගෙවල් හපාගෙන, වාහන හපාගෙන එක එකවා නේද? තදින් හපාගෙන ඉන්නේ. ආන්ගේ හැපිච්ච කෑල්ල, හපාගත්ත කෑල්ල පරිස්සම් කරගත්තා කියලා සතුටුයි ඔය. ඔක්කොම කපටි මගඩි වැඩ ඔක්කොම කරන්නේ හපාගත්ත කෑල්ල ආරක්ෂා කරගන්න. හවුද නැද්ද? නේද? ඒක එහෙමම තමයි. අන්න ඒකින්දා බොහෝ වැරදි කරනවා අපි අපි. මේ විදිහට සල්ලේක කරනකොට මේ විදිහට කෙලෙස් අයින් වෙන විදිහට තමන්ගේ අදිස්ථානයක් ඇති කර ගන්නකොට අපේ පින්නත් අපිට බොහෝ දේවල් අතහරින්න වෙනවා. හරිද? එතකොට පළවෙනි කාරණාව අන් අය හිංසාකාරීව හැසිරෙද්දී මම හිංසාකාරී වෙන්නේ නැහැ කියලා ශාන්තව වාසය කරන අදිස්ථානයේ යුක්තව කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැතුව තමන් ශාන්ත වෙන්න ඕනේ. බලන්න ප්‍රායෝගිකව කරන්න. කොහොම හරි කරන්න. හරිද? ඊළඟට ඒක විතරක් නෙවෙයි. අනිත් අය ප්‍රාණඝාතය ඇතිව වාසය කරන්න ඕන වෙලා තියෙනවා. හරි බොහෝ දෙනා ප්‍රාණඝාත කරමින් වාසය කරනවා. නෑ මම එහෙම කරන්නේ නෑ. මම මේ මම ප්‍රාණඝාතයට ඉඩ තියන්නේ නෑ. අනිත් අය ලේසියෙන්ම හැම සතෙක්ම මරලා කටයුතු කරනවා මధుරව මරලා සුවසේ ඉන්නවා. ස්ප්‍රේ ගෙනල්ලා මස්තන්ට ගහලා සුවසේ ඉන්නවා හ්ම් අරවා මේවා කරලා ඒ විදිහට ඉන්නවා ඉතින් මම එහෙම කරන්නේ නැහැ මට පුළුවන් මැස්ස වෙන්නේ නැති විදිහට මගේ පරිසරය සකස් කරගන්න මට පුළුවන් මඳුර වෙන්නේ නැති විදිහට මගේ පරිසරය සකස් කරන්න කට්ටිය hina වෙනවා එතකොට අයියවර ස්ප්‍රේයර් ගෙනල්ලා ගහලා දාන්නකෝ කියලා හැබැයි අපේ අපාය යන ලෑස් වෙනකොට නේද මරණ මොහොත වෙනකොට බේර ගන්න ඔය එන කාටවත් බෑ එහෙනම් පල්ලේක කරගන්න කියනවා පරේ පානාතිපාතා භවිස්සති පරේ පානාතිපාති භවිස්සති මයාමිත්ත පානාතිපාතා පටිවිරතෝ භවිස්සාමීති මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කරනවා අනිත් අය මෙහෙම කෙරුවාට මම ඒවයින් අයින් අනිත් අය සත්ත්ව ඝාතන කරාට මම එහෙම කරන්නේ නැහැ කියලා දැන් ඔන්න ඊළඟට එන හොඳම එකක් මිනිස්සු මේ ලෝකේ හොරකම් කරන්නේ ඇයි හොරකම් කරන්නේ ඇයි ලේසියෙන් ජීවත් වෙන්නද නැද්ද? හොරකම් කරන්නේ ලේසියෙන් ජීවත් වෙන්න. බලන්න පින්නත් නේ ලංකාවේ සිද්ධ වෙන හොරකම් ටික අයින් කරා නම් ලංකාව දිනු කරන්න ඒ තරම් අමාරුද? ඈ ඇත්තම ඇත්ත කතා කරොත් එහෙම මේකේ සිද්ධ වෙන උඩේ නම් පල්ලෙහා දක්වා සිද්ධ වෙන හොරකම් ටික අයින් කරා නම් මේකේ ණය ටික ගෙවන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ නේද එතකොට මොන විලි ලැජ්ජා නැති වැඩක්ද මේ? පන්සිල් පද පහ මූලික කරගත්ත ශාසනයක් තියෙන ලෝකේ රටක් තමයි ලංකාව. වැඩියෙන්ම වැඩියෙන්ම හොරකම් කරන රට ලංකාව. වැඩියෙන්ම පොඩි එක්කෙනාගේ ඉඳන් ලොකු එක්කෙනා දක්වාම නේද? වැඩිපුර තැන්වල තියෙන්නේ හොර මගඩි නේද? කුපාඩි කියන්න වචන නැතිලා දේවල් තියෙන්නේ. එතකොට හොරකම ලේසි. කිසිම විදිහකින් Tamanට අයිති නැති දෙයක් පාවිච්චි කරන්න නැතුව ජීවත් වෙන එක හරි අමාරුයි. කාර්යාලයේ දුරකථනයක් අතටම ගන්න. පින්නන්නේ අපි දන්නවද? Taman ගන්න පඩියට හරියට වැඩක් කරන්නේ නැත්තම් වැඩ කරන්නේ නැතුව පඩිය ගන්නවා නම් මාසේ අන්තිමට Tamanට දැනෙනවා නම් මම මගෙන් බලාපොරොත්තු වෙච්ච කොටස කෙරුණේ නැහැ කියලා ඒ පඩිය හොරකමක්ද නැද්ද? හොරකම. හ්ම් අවසරයක් නැතුව Tamanට අදාළ නොවන දේක් පාවිච්චි කිරීමත් හොරකමක්. රාජකාරී කටයුතු වලට දීලා තියෙන දුරකථනයක් තියෙනවා නම් ඒකෙන් පෞද්ගලික දේවල් කතා කරන්න අයිත් අවස්ථාවක් තියෙන අය ඉන්නවා පුළුවන්. ආ ඔබට මෙච්චර කාලයක් තියෙන එක ඕන එකක් කමන්නේ නැහැ කියලා. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. මේක මේකම නම් ඒක පැය ගාණක් එල්බගෙන නොයෙකුත් වෙන දේවල් සාකච්ඡා කිරීම. ඒ ඉතින් ඒක පුළුවන් තමන්ගේ පෞද්ගලික දුරකථනය කතා කරලා. ඇයි අරගෙන කතා කරන්නේ? පෞද්ගලික දුරකථනයක් තියෙද්දී රජයේ දුරකථනයෙන් කෙනෙක් කිය ඔච්චර අන්තයට යන්න බෑනේ හඳුරන්නේ කියලා. බැයි නම් ඔහොම ඉන්න. අපි හන්ද කියන්නේ නිවන් දකින්න ඕන නම් ඒ තරම්ම පිරිසිදු වෙන්න ඕනේ. හරිද? අවශ්‍යතාවයේ නිවන් දකින්න නම් විතරක් කෙලෙස් අයින් කරන්න නම් අවශ්‍යතාවයේ ඒ තරම්ම පිරිසිදු වෙන්න වෙනවා. හරිද? ඒකින්ද එහෙම අන්තයට යන්න ඒක අන්තයක් කියලා කවුරු හරි කියනවා නම් හිතනවා නම් යන්න එපා. හොරකම් කර කර ඉන්න. නේද? තනියම විඳවන්න ගියාම වෙනත් භවයන් වලට ගිහිල්ලා අල්ලස් දූෂණ ගන්න අයව උපදින්නේ කුම්භාණ්ඩ වෙලා. කුම්භාණ්ඩ പ്രേත වස්තුවේ තියෙනවා කුම්භාණ්ඩය කියලා කියන්නේ කුම්භ අණ්ඩය. කුම්භ කියන්නේ කලයක්. කලයක් තරම් ලොකු අණ්ඩයක් තියෙන කෙනෙක් කියලා උපදිනවා. പ്രേතෙක්. ඒ අණ්ඩය උස්සගෙන තමයි යාට යන්න වෙන්නේ. ඒක උඩ තමයි ඉඳගන්නේ. මහා දුක්ඛිත ජීවිත ලැබෙන්නේ. අර අල්ලස් වලින් ජීවත් වෙච්ච හින්දා. හ්ම් දූෂණ වලින් ජීවත් වෙච්ච හින්දා. ඒක නිසා අපේ මිනිස්සු දන්නේ නැහැ. නේද? අපේ අයට එක අණ්ඩයක් විතර නෙවෙයි නේද? කොච්චරනම් දුක් විඳින්න වෙයිද මේ කරන සමහර දේවල් හින්දා. ඉතින් ඒ භයානකකම දන්නේ නැති ඇත්තෝ මේ ලෝකේ ලෝකේ ජීවත් වෙනකොට හොඳට තලා පෙලාගෙන පොඩි කරගෙන අනිත් අය විනාශ කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ ජීවිත හරි පහසුයි. එතකොට ඒ කටට බොහෝ භවෝග සම්පත් ලැබිලා බොහොම සැපසේ හොරකම් කරලා ජීවත් වෙනවා. ඒක දැක්කහම පින්නන්නේ අපිට තියෙන එකම ප්‍රශ්නේ ඒකයි. අනුන් හොරකම් කරනවා දැක්කහම Tamanට අවස්ථාවක් ලැබෙනකොට මොකද හිතෙන්නේ? අන්න අපේ හිත කෙලෙස් වලට යන්න යනවා. මහා මුහුදේ වතුර ටිකක් ගත්තට ඉතින් මොකද ආයෝග මහා මුහුදට දැනෙනවා ඈ. <laughs> නේද? හැබැයි ගෙවන්න ගියාම මහා මුහුදක් තරම් ගෙවන්න වෙනවා. බාල්දියක තේරෙත. ඒක දැනගත් ඇත්තෝ අන් අය හොරකමෙන් ජීවත් වුණාවේ. අන් අය මෙහි හොරකමෙන් ජීවත් වුණාට මම නම් හොරකමෙන් ජීවත් වෙන්නේ නෑ. මම හොරකමේ හොරකමෙන් බැහැර වෙලා ජීවත් වෙනවා කියලා අන්න දැඩිසිත් උපදවාගෙන අර කෙලෙස් ධර්මයට දෙන්නේ නැතුව වාසය කරනවා සාන්තව හොර වස්තු හමුවේ සාන්තව වාසය කරනවා හරිද ආන් එහෙම සල්ලේක කරන්න කියලා කියනවා හේතු විද්දන් ඊළඟ කාරණාව ඊටත් වැඩිය ප්‍රබලයි බොහෝ දෙනා රාගාදී කෙලෙස් ධර්ම වල ඇලී ගලී වාසය කරනවා කියලා මේ ලෝකෙ දිහා හැරිලා බලනකොට අද සමාජයේ නේද මේ රූපවාහිනියකවත් හදිස්සිය අපේ දරුවෙකුට දවල් කාලෙක මේ රූපවාහිනිය පෙන්වන්න බැරි තත්යකටපත් වෙලා නේද? මේ මිනිස්සු සුදුසු ඇඳුම් ඇඳගෙන අඳුම ගානේ රූපවාහිනී ඉදිරියට මේ කුංචි ළමයි ලොකු අය තරුණ අය එකට අම්මලා තාත්තලා ඉඳගෙන මේ දරුවෝ දෙමව්පියෝ එකට ඉඳගෙන බලන වැඩසටහනක් කියලාවත් හිතන්නේ නැති විදිහට නේද? ඉතාමත්ම නින්දිත විදිහට, තිරිසන් විදිහට හැසිරෙන, තිරිසන් විදිහට ඇඳුම් පාවිච්චි කරන, වචන පාවිච්චි කරන මහා මිලේච්ඡ જાතියක් බවට පත් වෙමින් තියනවද නැද්ද? ඉතින් මේ જાතියන් තුල දැන් දැන් තිරිසන් ගති අර එක එක පහත් જાතින් වල තිබ්බා වගේ තිරිසන් ගති ඉස්මතු වෙමින් පවතිනවා. ඕනෑතරක නිදහසේ Tamanට රාගාදී කෙලෙස් ධර්ම වල යෙදෙන්න, වැරදි කාමසේවනයේ යෙදෙන්න අවස්ථාවන් උදා වෙමින් තියෙනවා. ඉතින් එවැනි தත්ත්වයන් තිබ්බහම මේ හිත රැකගෙන හරි පරිස්සමෙන් ජීවත් වෙන අපේ කුලදරුවන්ට අපේ වැදගත් මිනිසුන්ට මොකද වෙන්නේ? තද සිත් ගුරුල් වෙලා ඒ සංසාරගත දෝෂයන් ඉස්මතු වෙලා අකුසලයන් පහළ වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද? ඒ ඉඩ කඩ ගොඩක් වැඩිද නැද්ද? නේද? අන්න එවැනි தත්වයක් යටතේ අපි කලින්ම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අන්න ඒක කියන්නේ සල්ලේඛකරණය කියලා. හරි? අන් අය කාමයේ වර්ධවා හැසිරෙන සුළු ඇත්තෝ වෙලා හිටියට අපි නම් මෙහි එහෙම වාසය නොකරන්නෝ වන්නෙමු කියලා වැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. මම නම් එහෙම කරන්නේ නෑ. මම සාන්තව වාසය කරනවා. මම නිවැරදිව ජීවත් වෙනවා. මම මේකේ ආදීනව දැනගෙන මේවා ඊටාම භයානක දේවල් මේවා ඊටාමත්ම සතර දෝෂ සහිත දේවල් විපාක තියෙන දේවල් කියලා පින්නත් කාමයේ වර්ධව හැතිරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ප්‍රබල අදහසක් ඇති කරගන්න. හරි. ඉතින් ඒ ඒ ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. කොහොමද ඒක කරගන්නේ? ආදීනව සහ ආනිසංස දැකීමෙන්. හරිද? ආදීනව සහ නැතුව කාමයේ වර්ධවා හැසිරීමේ ප්‍රතිවිරුද්ධ අදහස්. ඊට විරුද්ධ අසුභාදී අදහස් ඇති කර ගැනීම දෙවෙනි පියවරයි. ඔය පළවෙනි පියවර අපි දන්නේ නැහැ හුඟක් වෙලාවට. මම සාන්තව වාසය කරනවා කියන අදහසකුයි මේ ඇති කරගන්නේ. කුසල උත්පාද පරියාය නෙවෙයි මේ. මේකට කියනවා සල්ලේක පරියාය. සල්ලේක පරියාය කියලා. හරිද? ලෝකයේ මිනිස්සු නේකුත් විසමකම් කරනකොට මම ඒ විදිහට කරන්නේ කරන්නේ නැහැ කරන්නේ නැහැ කියලා. ඊළඟ එකත් හරි වටිනවා. ඊළඟ එක මුසාවාදා නේද? බොරු කියන එක ලේසිද නැද්ද? බොරු කියලා ජීවත් වෙන්න හරි ලේසි. මේ පැත්තට එකක් කිව්වා හරි ආ මේ පැත්තට දැන් දැන් කොහෙද ඉන්නේ? ගොඩක් ඈත ඉන්න වෙයි ළඟ එනවා. හරි. හරි වැඩේනේ මේ මේ එනකොටම මේ වාහනේට මෙහෙම වුණානේ. ලේසි. නේද? හරි ලේසි. මම මේ එනවා කිව්ව වෙලාවටම එන්නයි ආවේ. ඔය ළඟටම ආවා වාහනේ මෙන්න මෙහෙම එකක් වුණා. බලනකොට තාම මෙහෙ ඇඳගෙනවත් නැහැ. නේද? පින්නත් මේ අපි තීරණයක් ගත්තොත් ඇත්ත කතා කරලා ජීවත් වෙනවා කියලා. හ්ම්. කෙලින්ම කියනවා මට අද නිින්ද ගියා. බලන්න අපි හැදෙන හැටි එතකොට. හරිද? මට අද නිින්ද ගියා. ඒකෙන්ද මං එන්න පරක් වෙනවා. මට පුළුවන් ද දෙවෙනි දවසේ කියන්න නිින්ද ගියා කියලා. නමුත් මගේ තීරණය මං ඇත්ත කතා කරලා ජීවත් වෙනවා කියලා. එහෙනම් මං ඊළඟ දවසේ අනිවාර්යෙන් නැගිටිනවද නැද්ද? මාව හැදෙනවා පින්නදී. බොරුවෙන් ජීවත් වෙන කෙනා වගේ නෙවෙයි ඇත්ත ඇති සැටියෙන් කතා කරලා ජීවත් වෙන කෙනා ඉක්මනට හැදෙනවා. හරිද? ඔව් කවුරු හරි කෙනෙක් කියයි එතකොට අනිත් අයගේ හිත දෙනවනේ කියලා. කොහොම මගේ වැඩේ කරලා දුන්නේ නැහනේ. මට අමතක වුණා. හරි. ඇයි අපිට කියන්න බැරි අමතක වුණා කියලා? අර තියෙන කෙලෙස් පැද්ද ගතිය හින්දා. අපි වෙන මොකක් හරි එකක් කියනවා. හොඳටම අමතක වුණා තමයි. හරිද? අමතකුණා කියන්නේ වෙනවා මට මේ අරක තිබ්බා මේක තිබ්බා. ආ එතකොට එහෙම අන්තිමට අහුත් වෙනවා කොහොම හරි. නේද? ඊට වැඩිය හොඳ නැද්ද? අනේ මෙහෙමයි කාටත් හැරිනේ මට අමතකුණා. දැන් මගේ හිත දැඩි වෙනවා ඊළඟ දවසේ මේක අමතක නොකරන්න. හරි බලන්න ඇත්ත කියලා සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍ය ගලපා ජීවත් වෙලා බලන්න අපේ පින්නත් මේ ටික දවසකින් ජීවත් වෙන්න හරි පහසුයි. හරිද? ජීවිතේ ගෙවන්න පුදුම පහසුවක් තියෙනවා. අනිත් එක තහවුරු කතා ඇත්තෙක් කියලා ළඟ ඉන්න අය වෙනදාට වැඩිය පිළිගන්නවා. එයා ඇත්ත කතා කරලා ජීවත් වෙන එයාත් එක ජීවත් වෙන්න හරි පස්සේ මට කියන්න බලන්න. බොරු කියන්නේ නැති. ඕනම අඩුපාඩුවක් වුණත් ඒ ඇත්ත කියලා දාන. කෙලින් කතා කරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලේසිද නැද්ද? ඇයි එහාට මෙහාට හොඳට දන්නවා. බැයි නම් බෑ කියලා පුළුවන් නම් පුළුවන් කියනවා. මොකද ආයෝ. මොකද මේක කියාගන්න බැරුව ඉන්නේ. බොරු කියන්නේ ඇයි? කියන අහිතවත්කම් ඇති වෙයි නැත්නම් Tamanට තියෙන ලාභ ප්‍රයෝජන නැති වෙයි අන්න ඒ ලෝභයෙන් හින්දා පින්නන්නේ ඍජුව කතා කරලා ඍජුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න කොච්චර පහසුවක් ඔය හිතට දැනෙනවද කියලා බලන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ මේ ලෝකය අපිව අපායටම අදිනවා මම ඒක ඉතා කරුණාවෙන් කියන්න ඕනේ හරි කොච්චර ගැළවිලා යන්න උත්සාහ කරත් මේ ලෝකේ අපිව අපායට ඇදලා ගන්න හදනවා රාගයට ඇදලා ගන්න හදනවා දේශයට ඇදලා ගන්න හදනවා හ්ම් සල්ලාලකමට ඇදලා ගන්න හදනවා. දේවදුගමට ඇදලා ගන්න හදනවා. නොයේකුත් පල්ලෙහාට අදින ලෝකයක් මේක. හ්ම් කේලම් වලට කොහොමද ඇදලා ගන්න හැටි දන්නවද? දැන් තාපිට එකකින් ඉස්සරහට තියෙනවා. මේ පැත්තට එකක් කියනවා. මගෙත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එහා පැත්ත හැරිලා ආ මේ අහවලක් කිව්වනේ කියලා අනිත් පැත්තට කියනවා. දැන් නිකන් සාකච්ඡා කරන දැන් අපි හිතමු මාත් එක්ක කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මාත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එයා ළඟට යනවා. ඊළඟ කියනවා මේ අහවලත් මෙහෙම කිව්වනේ කියලා. දැන් ඊට පස්සේ අහවලා මගෙන් අහනවා. එතකොට මම දැන් ආයෙ ආයෙ එකක් කතා කොහොම හරි කරලා අර කේලමේ ගාවනවද නැද්ද? බේරිලා ඉන්න හරිය අමාරුයි මේ ලෝකේ. අන්න ඒකින්ද මේ දැඩි හැඟීම ඕනේ. අන් අය බොරු කියමින් වාසය කරපු දෙන් මම මම මෙහි අන් අය මෙහි බොරු කියපු දෙන් අන් අය මෙහි බොරු කියන බොරු කියන සුළුව වාසය කරද්දී මම බොරු නොකියන කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරනවා කියලා දැඩි අදිස්ථානය අපේ තුල තියෙන්න ඕනේ. හරිද? මේවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ වටකුරු කරලා අපිව හදන හැටි වෙන බලන්නකො. හරි. හැම පැත්තකින්ම වටකුරු කරලා හිමින් අපිව අපායෙන් ගලවන හැටි මේ. හරි ක්‍රමානුකූලව. කෙනෙක් හිතා මේවා හරිය මේ පොඩි දේවල් කියලා. ඉතින් අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි මේ සූත්‍ර තෝරගන්නේ මම අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ සහෝදර ස්වාමීන් වහන්සේලාගේ උපදේශ ඇතුව සාකච්ඡා කරලායි අපි මේ සූත්‍ර තෝරගන්නේ. හරිද? මොකද අපේ ජීවිතේට ප්‍රායෝගිකව කළ හැකි දෙයක් කතා කරන්න ඕනේ. එතකොට නිවන් දකින්න මගේ අරඹන්න සල්ලේක සූත්‍රයේදී මෙන්න මේ විදිහට තියෙන්නේ. කෙනෙකුට හිතේ මේක හරි සරලයි. මේවා නෙවෙයි කතා කරන්න ඕන අපේ හාමුදුරනේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන. හරි ඉතින් පෙරද කතා කරා. නේද? ගැඹුරෙන් ගැඹුරෙන් කතා කරේ අපි. එහෙනම් එතෙන්ට යණ්ඩයි මේ වැඩ පිළිවෙල. එතෙන්ට යණ්ඩයි මේ වැඩ පිළිවෙල. එහෙනම් අපි හොඳට කල්පනා කරගන්න ඕනේ මම මම මගේ හිත ගලවන්න ඕනේ. මම මගේ හිත මේ කෙලෙස් වලින් අයින් කරගන්න ඕනේ. ඒකින්ද මේ බොරුවත් එක්ක ජීවත් වෙන එක මම මම තීරණයක් ගන්නවා. මගේ දැන් වයස මෙච්චරයි. අන්න ඒක තීරණයක් ගන්න. හරි දැන් අලුත් අවුරුද්දක් නේ ඇවිල්ලා තියෙන්නේ 2018 නේ. නේද? එතකොට ඇවිල්ලා දින කීපයයිනේ දැන්. දැන් තීරණය කරනවා මම මේ වසරේ බොරුව නැතුව ජීවත් වෙලා බලනවා. මම කොතර කාලයක් පොඩි බොරුවක්වත් කියන්නේ නැතුව ජීවත් වෙන්න ජීවත් වෙලා බලනවා මේ හාමුදුරුවොත් මෙහෙම කිව්වා. නිවන් දකින්න වැඩ පිළිවෙල ආරම්භ කරන්න මෙහෙමයි මං සත්‍යයෙන් සත්‍යයේ ගලපා ජීවත් වෙන මහා එදිතර මිනිසෙක් වෙනවා. නැති වෙන දෙයක් මට නැති වුණද? ඊට වැඩිය මට මට මගේ මට මගේ ආත්මලාභය වටිනවා. මගේ ජීවිතයට මගේ සසර ජීවිතේට සුවදායක තත්වයකට පත් කරගන්න ඇයි පින්නත් තියෙන්නේ හොරකම් කරන්නේ නැතුව ජීවත් වෙන කෙනාට මහන්සියෙන් හම්බ කරන්න වෙනවා නේද හොරකම් කරන කෙනා කුසීතෙක් බවට පත් වෙනවා හොරෙක් බවට පත් වෙනවා එයා කම්මැලියෙක් බවට පත් වෙනවා ලේසිනේ වැඩි නේද ඒකින්ද අපි නිවැරදි වෙනවා නිවැරදි සිතුවිල්ල උපදවා ගත්තාම Taman නිවැරදි වෙනවා ඒකින්ද මම බොරු කියන්නේ නැතුව කටයුතු කරනවාය කියලා අන්න අය බොරු කියපු දෙන් අන්න අය පරේ මුසාවාදී භවිස්සති මයාමත්ත මුසාවාදා පටිවිරතා භවිස්සාමීති අනිත් අය බොරු කියන අය වන්නෝය මම අපි වන්නාහු මෙහි බොරු කියන්නේ නැතුව වාසය කරන බොරු කියන්නේ නැතුව මං ජීවත් වෙන බොරු කියන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ඒ අදිස්ථානයේ ශක්තියෙන් බොරුවෙන් ගලකලා ඉඳීමයි පළවෙනි ක්‍රමවේදය ඊළඟට පිසුනා වාචා කියන්නේ කියලා නේද කේලම් කියන එකේදී ඕක අපි අප්‍රකටවම මේ වැඩේ කරලා දානවා. හුඟක් අය ගේලන් කියන හරි අලුත් ක්‍රමයක් තියෙනවා. දැන් මම අහලා තියෙනවා. හරියට ඇහෙන ක්‍රමයක් තියෙනවා. පොදු ක්‍රමයක් ගේලන් කියන. ඒ කියන්නේ දැනගෙනමයි කියන්නේ ඒක හරිම භයානක ක්‍රමයක්. ඒකට ගේලම කියන්නේ ඉතලා කියනවා ඒක. මේ මම මේ ගේලමකට එහෙම කියනවා නෙවෙයි. මම මේ කේලමකට එහෙම කියනවා නෙවෙයි කියලා කේලමම කියනවා. නේද? හැම වෙලෙම බලන්න මම කියන වචනේ හින්දා තව කෙනෙක් තව කෙනෙක්ගෙන් බිඳිනවා කියන්නේ. හරිද? මේ බිඳීම කියන එක හරිය අපරාධයක්. හරිද? අපි පින්වත්නි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට දෙන්නෙක් දෙන්නෙක් අතර විශ්වාසවන්ත දෙන්නෙක් අතර බිඳීමක් ඇති වුණාම ඒ කට්ටිය හරියට විඳවනවා. ඒක බිඳි බිඳිච්ච හින්දා වැරදි අවබෝධය ඇති වෙච්ච හින්දා වේදනාව විඳලා තියෙනවද නැද්ද? අපි බොහොම විශ්වාසයෙන් ඉන්න අය නේද බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවනේ නේද මට මම මේ විදිහට මගෙත් එක්ක ජීවත් වෙයි කියලා එහෙම බලාපොරොත්තු වෙච්ච අයට හරියටම හරියටම පිටටම අල්ලලා දෙන ඔය බිඳවල කට්ටිය හරියම දක්ෂයි නේද හරියටම පොයින්ට් එකටම දෙනවා වචනේ හරියටම පිටටම බිඳෙන්න දෙනවා ආයි කිසි කතාවක් නැහැ මෙන්න මෙහෙම කිව්වා කියලා හරිද නැන්දම්මවයි මහත්තයාවයි බිඳවන්න හරියට කූට උපක්‍රම නැතුව නෙවේ ඒ වගේම තමයි විවාහය වල බෙදවන්න අම්මගෙත් කූට උපක්‍රම නැතුව නෙවෙයි. හරියටම හරියටම තිතටම දෙනවා පාර. ඔයා දන්නවද? ඔයා නැති වෙලාවේ මෙන්න මෙහෙමයි මෙයාගේ වැඩ. මෙයා එක දිගට රේඩියෝ එක දාගෙන ඉන්නේ. මෙයා එක දිගට නිදිනවා. ඉන්න වෙලාවට තමයි ඔය කාර්යක්ෂමව වැඩ කරන්නේ. දෙනවා පාර දෙනවා කිසි කතාවක් නැහැ. හැබැයි භාවනාත් කරනවා. මං ඉතින් නිඳා කරනවා. හරිද? ඉතින් මේ තමයි මේ වගේ නැතුව අපි කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙන කෙනෙකුට කියන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම කියන්න ඕන කාටද? තමන් සත්‍යවාදී කෙනෙක් නම් පිසුනා වාචා පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් අනුකම්පාව මෛත්‍රිය තියෙන කෙනෙක් නම් කාගරි අඩුපාඩුවක් දැක්කම කාටද කියන්න ඕන? අඩුපාඩුව තියෙන කියන්නේ ඔයා මෙන්න මේ විදිහට හැදෙන්න බලන්න. ඔයාට කවදා හරි දවසක ඔයාගේ ළඟින්ම ඉන්නයි නැති වෙන්නේ නැත්තම්. ඔයා ඇයි මේ වගේ වංචාකාරීව ඉන්න තැනක එක විදියකටයි තව තැනක තව විදියකටයි කතා කරන්නේ. මං අම්මෙක් වගේ නෙමෙයි කියන්නේ. මං දුවෙක් වගේ නෙමෙයි කියන්නේ කියලා. ඇයි අපිට කෙලින් කතා කරන්න බෑ? ඇයි අපිට කරුණාවෙන් කතා කරන්න බෑ? නේද? ඇයි අපි වෙන කෙනෙකුට කියලා තව කෙනෙක් හදවන්න යන්නේ? ඒක යටින් තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන්න අයව විඳීමේ අදහසද නැද්ද? එහෙනම් මේ ලෝකයේ අනිත්‍ය අනිත්‍ය බිඳෙන විදිහට කතා කතා කරමින් කටයුතු කරපු ආදෙන් මම නම් එහෙම කරන්නේ නැහැ. අපි නම් එහෙම කරන්නේ නැතුව වාසය කරනවා. මම කවදාක්වත් පිසුනා වාචා භාවිතා කරන්නේ නැහැ කියලා සල්ලේක කරන්න කියලා කියන බුදුදහම. අයින් වෙන්න කියන්නේ මේ හැම එකකින්ම. හරිද? මේ අදිස්ථාන සත්‍යයෙන් අයින් වෙන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම කරන්නේ අන්න ඒ විදිහට ගැලවෙන එක. හරිද? හරිය නිකන් මඩගොහරුවක ඉන්න කෙනෙක් මඩගොහර උඩින් ගෑවෙන්නේ නැතුව යන්න හදනවා වාගේ උත්සාහයක් නේ. මඩ ගා ගන්න නැතුව මඩ ගොඩෙන් අයින් වීම. පුච්ච ගන්න නැතුව ගින්දරත් එක්ක ගින්දරෙන් වැඩ ගැනීම. හරි ගින්දරත් එක්ක ඉන්න පුච්ච ගන්න. හරි. ගිලෙන්නේ නැතුව වතුරෙන් වැඩ ගැනීම. ඒ වගේ මේ ලෝකේ ඇලි ගලි වැටෙන්නේ නැතුව හිමින් සැරේ මේ ලෝකේ බැහැර වෙලා සාන්තව වාසය කරන්න කියලා මේ කියන්නේ විසුනා වාචා. ඊළඟට පරේ පරුසා වාචා භවිස්සති මයාමෙත්ත පරුසා වාචාය පටිවිරතා භවිස්සාමි. ඔන්න අනිත් එක. මේකට නම් අපූරු කාටුන් එකක් වගේ කතාවක් තියෙනවා මගේ හිතේ. <laughs> ඒවා හොඳයි ඒ වගේවා තියෙන එක. හරි ඒවා එකක් තියාගත්තම අපිට ලේසි. මේ මෙහෙම මතක තියාගන්නකො කමන්නේ. අපිත් පාවිච්චි කරන ක්‍රමවේදනේ නේ. බල්ලේ බුරාගෙන බුරාගෙන බුරාගෙන එනවා මං යද්දී. හරිද? මම දැන් මෙහෙම ඉන්නකොට බල්ලා බුරාගෙන බුරාගෙන බුරාගෙන ආවා. මගේ කිට්ටුවට ඇවිල්ලා බල්ලා නැවතුණා. දැන් මම මොකද කරන්නේ? මම අනිත් පැත්තට දැම්ම කරගෙන පුරාගෙන පුරාගෙන පුරාගෙන පුරාගෙන යනවා. ඌ අරකට දුවනවා. හරි. ඊට පස්සේ ආයෙ බල්ලා මොකද කරන්නේ? මම මේ පැත්තට දුවන බල්ලා මේ පැත්තට පුරාගෙන පුරාගෙන යනවා. ඊට පස්සේ ටිකක් මම බව බව බව බව ගාලා පුරාගෙන පුරාගෙන යනවා. ඔන්නම ලක්ෂණයක් අපි ළඟ තියෙනවා කියලා දන්නවද? හොඳට හිතන්න. කවුරු හරි මට පරුස වචනයක් කියපු ගමන් මම මොකද කරන්නේ? කවුරු හරි මට පරුස වචනයක් කියපු ගමන් මම මොකද කරන්නේ? අනිත් පැත්තට අනිත් පැත්තට පරුස වචනයක් කියනවා නම් කවුරු වගේද? එහා පැත්තෙන් බව බව බව ගාලා පරුස වචන පරුස වචන ගොඩාක් කියන පොකුරක් කියනවා. හරි. ඒක ඉවර වෙනකොට මේ පැත්තෙන් මොකද? ඒ වගේම බව බව බව කියලා පරුස වචන <laughs> පොකුරක් කියනවා. ඊට පස්සේ එහා පැත්තෙන් පරුස වචන පොකුරක් කියනවා. මේ පැත්තෙන් කියනවා. කවුරු වගේද හරියන්නේ? මම අර කිව්ව කාටුන් එක වගේද නැද්ද? බලන්න ඒ කාටුන් චරිත රඟපානවද කියලා සමාජයේදී මම නේද? ආන් එහෙම නොවෙන්න ඕනේ. මේ ලෝකයේ මිනිස්සු තමන්ගේ ලාභය සඳහා කෙලෙස් සඳහා කෙලෙස් ක්‍රියාත්මක කිරීම සඳහා ඇලී ගලී වාසය කිරීම සඳහා පරුස වචන පාවිච්චි කරනවා. මේ ලෝකයේ මිනිස්සු පරුස වචන පාවිච්චි කරද්දී මම නම් එසේ නොකරන සුළු කෙනෙක් වන්නාහ කියලා අදිෂ්ඨාන ශක්තියෙන් එක නවත්ත ගන්න කියලා කියනවා. දැන් ඊළඟ අද ඉඳන් කරන්න වැඩ තියෙනවා. හොඳයි මේ අවුරුදු ඉස්සෙල්ලාම හම් වෙන පාඩම නේද? හ්ම් එහෙනම් ආය පරස වචන කියද්දී පරස වචන මේ තමයි සාන්ත වෙන ක්‍රම මේ ක්‍රමයට ගියොත් අනිවාර්යයෙන්ම සමාධිය වැඩෙනවා හරි මේක තුල ලොකු ඉවසීමක් හදාගන්න වෙනවා මේ විදිහට ජීවත් වෙන්න මේ විදිහට ජීවත් වෙන වාරයක් වාරයක් ගානේ අදිස්ථානය වැඩි වෙනවද නැද්ද ඇයි නේද Tamanට සාන්තව ඉන්න පුළුවන් ලෝකේ කැරකෙද්දි ලෝකේ හෙල්ලෙද්දි සාන්තව ඉන්න පුළුවන් ශක්තියයි මේ හැදෙන්නේ හරිද නේද ලේසි කියලා හිතන්නේ මේක පුහුණු කරන්න ඕනේ. කායික අභ්‍යාස කරනවා වාගේ කය කාය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන අය කායික අභ්‍යාස කරනවා වාගේ. නේද? කයෙන් ලොකු වැඩ කරන්න ඉන්නේ මේ මස් පිළිවෙම හදාගන්න එකට නොයෙකුත් අභ්‍යාස කරනවා. ඒ වගේ මනසින් නොසැලී ඉන්න උත්සාහ කරන අය මානසික අභ්‍යාස කරන්න ඕනේ. මේ මානසික අභ්‍යාසයේ කාර්යාලෙදිත් කරන්න පුළුවන්. වාහනයේදිත් කරන්න පුළුවන්. නිවසේදිත් කරන්න පුළුවන්. නේද? ජීවත් වෙන හැම නිමේෂයකම තමන් මේ අදිෂ්ඨාන ශක්තිය වර්ධගන්නේ නැතුව කිසිම විදිහකින් මම පරුස වෙන්නේ නැතුව ඉන්නවා කියලා. ඒ ගත්ත අදිෂ්ඨානය දවසින් දවස දවසින් දවස වර්ධනය කර ගැනීමෙන් ඒ තනත්තට සුවසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා මානසික ශක්තිය වර්ධනය වෙනවා. ඒකට අවශ්‍ය කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ඔන්න ඔය විදිහටයි සල්ලේකකරණය කරගන්න කියලා දේශනා කරේ. මේක මේක හිත මුදවා ගන්න ක්‍රමවේදය කියලා මම කිව්වා. හරි මේ වගේ 44ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. 44ක්. අපි අතින් වෙන වැරදි. මනසින් වෙන වැරදි 44ක්. ඔය පළවෙනි සංධිය කියලා කියන්නේ සල්ලේක පරියාය. හොඳයි. ඊට පස්සේ පරස අපි මතක තියාගන්න විදිහ මම කියන්නම් ඊට පස්සේ. ඉමින් සැරේ ඒ 44ම අපි මතක තියාගමු. හොඳයි. ඊළඟට පරසා වාචා වලින් පස්සේ සම්ප්‍රප්පලාපා. ඒක කොහොමද දන්නේ? අයින් වෙන්න උත්සාහ කරන අනිත් අය සම්ප්‍රප් මේක තමයි හරිය අමාරුයි. සම්ප්‍රප්පලාපා කියන තැනේදී මොනවද කියලා තේරුම් ගන්න. මම ඔයිට කලින් මතක් කරලා තියෙනවා. නමුත් මේ වෙලාවේ සල්ලේඛකරණය ගැන කතා කරන හින්දා අපිට පුළුවන් වෙන්න ඕනේ ආයෙ මතක් කරගන්න. තමන්ගේ ගෙදර ඉන්න දුවෙක් ඉන්නවා. මෙයා වැඩ ඇරිලා ඇවිල්ලා කාර්යාලයේ වෙච්ච මොකක් හරි ලොකු ගැටලුවක්. අම්මට කියන්න පටන් ගන්නවා. අම්මේ මෙහෙම වුණානේ බලන්නකෝ අද මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා විස්තරය. අම්මා වහා මෙතනින් අයින් වෙන්න ඕනද? නැත්නම් අම්මා සම්ප්‍රප්පලාප වලට වැටෙනවද? මොකද කියන්නේ? ඒ කාර්යාලයේ විස්තරයේ දුවගේ විස්තරයේ අම්මා ඇහුවොත් අම්මා සම්ප්‍රප්පලාප වලට වැටෙනවද? ආ අපි එහෙමනම් අම්මා කියනවා මේ <laughs> ඔයාගේ වැඩක් බලාගන්න මාව සම්ප්‍රප්පලා වලට දාන්න දෙන්න එපා. මං සල්ලේකකරණයෙන් ජීවත් වෙන්නේ. ඔයා ඉන්න පැත්තකට වෙලා මාව මාව වලට අල්ලන් දෙන්න එපා. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න කිව්වොත් මේ දරුවට මොන වගේ හැඟීමක් එයිද? බුදුහාමුදුරුව ගැන අසද්දාවක් උපදිනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ මට මගේ අම්මව නැති කරා. සංඝයා වහන්සේ මට මගේ අම්මව නැති කරා. මට මගේ ප්‍රශ්නේ කියලා විසඳ ගන්න කෙනෙක් නැහැ. ඒකද ධර්මයේ ඉච්චර කුහකද මේ ධර්මය කියලා අර දරුවාට තියෙන ශ්‍රද්ධාව නැති වෙන්න දිනේට කඩ තියනවද නැද්ද? නේද? එහෙමද වෙන්න ඕනේ. නෑ, එතෙන්ද අපි බලන්න ඕනේ මොකද්ද? සිද්ධිය දිහා නෙවෙයි, චේතනාව දිහායි බලන්න ඕනේ. අම්මා මේ දරුවාගේ ප්‍රශ්නේ අහන්න ඕනේ. අහන්න ඕන කුමන චේතනාවකින්ද? මේක අහලා එයාට ධර්මානුකූලව සිත සකස් කර ගැනීමේ මාර්ගයක් කියලා දෙන්න ඕනේ. එයාගේ හිත සකස් කරන්න ඕනේ. එයාට නිවැරදිව ජීවත් වෙන්න කියලා දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නවලදී නොසලී ඉන්න විදිය කියලා දෙන්න නම් මම ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ කියන චේතනාවෙන් අම්මා ඒ ප්‍රශ්නේ අහලා ආදරෙන් සලකන්න ඕනේ. හැබැයි මේ අම්මා මේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙම නෝ. කියන්නකෝ කියන්නකෝ බලන්න කියලා අර විස්තර දැනගැනීමේ නිකන් අර ඕපදූපය හෙවීමේ රසවින්දනය කිරීමේ අදහසින් නම් අම්මා ඕපදූපේට වැටෙනවා. හරිද? එහෙනම් මොකද්ද එතන බලන්න ඕන? කාත් එක්ක හරි කතා කරනවනම් මොකද්ද බලන්න ඕන? මම දැන් හැමෝටම කියනවා සම්ප්‍රප්පලාපා කතා කරන්න එපා කියලා. කවුරු හරි එනවා මාව හම්බෙන්න විහාරස්ථානෙට. ආපු ගමන් මේ ළමේ ළමෙක් තරුණ ළමෙක් ආවා කියනකොට ආපු ගමන් මං එයා දිහා බලලා ඒ කායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියා ශෝක පරිද්දවානං සමදික්ඛාය කියලා සතිපට්ඨානෙ දේශනා කරන්න ගත්තොත් මේ ළමයා ආවට වැඩි වේගෙන් යනවද නැද්ද? එහෙනම් මොකද කරන්න ඕන? නේද? ඉස්සෙල්ලා ගම කොහෙද? දේවල් දොරවල් කොහොමද? ඒ වගේ කොහොමද තොරතුරු කියලා විස්තර අහන්න ඕනේ. මොනවද කරලා රැකියාව ජීවිතේ තොරතුරු මොනවද කියලා. ඔන්න ඔය ටික අහහා ඉන්නකොට කවුරු හරි ළඟින් කෙනෙක් යනවා. ආන් කෙනෙක් හිතා ගන්න අර අපිට උපදු පහන්න එපාකෝ අන්න අර ළමයාගේ උපදු ටික ඔක්කොම අහනවා කියලා. නෑ චේතනාවයි එතන වටින්නේ නේද? මගේ ළඟ තියෙන්න ඕනේ චේතනාව මොකද්ද? ඉස්සෙල්ලා මම මේ දරුවත් එක්ක හිතවත් වෙන්න ඕනේ. හොඳින් හිතවත් වෙලා ඊට පස්සේ නේද? ඊට පස්සේ අපි ඒ ඒ අවශ්‍ය කරන ධර්මය සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒක එතකොට ඕපදූපෙට වැටෙන්නේ නැහැ. ඒකින්ද ඕපදූප කියන්නේ මොනවද? Tamanටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, දෙපාර්ශ්වයටම වැඩක් නැති, ලෝභ දේශ මොහ වැඩි වෙන කෙලෙස් ධර්මයන් වැඩි වෙන යම්කිසි පැත්තකට වෙලා ඔහේ කරන එහා ගෙදර මොකද උනේ මෙහා ගෙදර මොකද උනේ අර පැත්තෙන් පැන්නද මේ පැත්තෙන් පැන්නද දන්නවනේ ඉතින් මං කියන්න ඕනේ නැහැ පවුල් වල විස්තර හොය හොය රස විඳීම අනුන්ගේ විස්තර හොය හොය රස විඳීම හරිද ආන් ඒවා නවත්තා දාන්න ඕනේ එකතු වෙනවා ඉඳ ගන්නවා ඉතින් ටක ටක ටක ටක ටක ගිරවුත් කෑ ගහනවා එතන ගිරවුත් එකතු වෙන තැනක කිචි පිටි කිචි පිටි කිචි පිටි ගාලා කෑ ගහනවා ත්‍රිලවුත් එකතු වෙන තැන්වල කෑ ගහනවා නේද? කොහොමවත් සත්තු එකතු වෙන තැන් වල හරියට හා එහෙම කියලා නවත්තන්න නේද? කොහොමවත් සත්තු එකතු වෙන තැන් වල හරියට සද්දේ නේද? එහෙම හොඳ නැද්ද? එහෙම කියලා නවත්තන්නේ. කොහොමවත් සත්තු එකතු වෙන තැන් වල හරියට සද්දේ නේද? එහෙම බලන්ද ඒ මොකද උද්දාමයටපත් වෙනවා. හ්ම් බල්ලෝ ටිකක් එකතු වුණාම උද්දාමයටපත් වෙනවා එතන. ඉතින් කෑ ගහ ගන්නවා. හරියට ශබ්ද බද්ද. මේ ලෝකයේ තියෙන දේවල්ෙන් උද්දාමයටපත් වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන කියව කියව දඟලන ගතියෙන් අපි අයින් වෙන්න ඕනේ. දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් කියන්නේ එක්කෙනෙක් එක කතාවක් කියලා ඉවර කරනකන් අනිත් දෙන්නේ බලන් ඉන්නවා එයාගේ එයාගේ කතාව ලෑස්ති කරගෙන. ඔය වටමේස කතාව දන්නවනේ කොහොමද කියලා නේද? එක්කෙනෙක් එකක් කියනවා කියනකොට දෙන්නේ කට උල් කරගෙන ඉන්නේ. පොඩකින් පොඩකින් මං කියන්නේ මං කියන්නේ මං කියලා ඉන්නම් ඉස්සෙල්ලා කියලා ඊළඟ පස්සේ. හරිද ඊළඟ එක්කන පටන් බලාගෙන ඉන්න ඊළඟ කතාව පටන් ගන්නවා. ඒ ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම. හරි තමන් ලැබිච්ච දේ මේවා ප්‍රයෝජන සඳහා නෙවෙයි කෙලෙස් වැඩි කර ගැනීම සඳහා. ඉතින් ඒකද දැන් ඇති. දැන් අවුරුදු කීයක් මේක කරාද? අන් අය මෙහෙම කතා කරපු දෙයින් අපි නම් මෙහෙම මම නම් මේ විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා ඒවෙන් අයින් වෙන්න ඕනේ. ඒ අදිස්ථාණයෙන් අයින් වෙන්න ඕනේ. ආන් එක තමයි පළවෙනි පරියාය ධර්මය. ඊඳ කාරණා 44ම කොහොමද කතා කරමු නේද? 44ම කොච්චර වටිනවද කියලා අපිට තේරෙයි සාකච්ඡා කරද්දී. ඒකින්ද අද දවසට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි. ඉතින් මේ ටික අපේ ජීවිතයට එකතු කරගන්න සම්ප්‍රප්පලාපා දක්වා කතා කරා. පානාතිපාතාය නම් සම්ප්‍රප්පලාපා දක්වා කතා කරා. හැබැයි ඉස්සෙල්ලාම කතා කරා අවිහිංසාව ගැන. හරිද? එතකොට අටක් කතා කරා. එතන මතක තියාගන්න ලේසි. පානාතිපාතා වේරමණී අදින්නාදාන කාමසුමිච්ඡාචාරා මුසාවාදා විසුනා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා කියන ටිකෙන් අයින් වෙනවා කියලා අදිෂ්ඨාන ගන්න කිව්වා පළවෙනිම තිබ්බා අවිහිංසාව ගැන. ඒතර අටක් කතා කරා. ඉතින් මේ විදිහට මේවා මතක තියාගෙන දැඩි අදිෂ්ඨාන ශක්තියකින් නිවන් දකීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා මමත් පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ හැමදෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන ධර්ම දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන පින්වන්ත පිරිසයි. ඉතින් මේ ආයතනයෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිස්ථාන කරමු. ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනාව සියලුම පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට හේතු වෙලා උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති